සම්මා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සදා බුද්ධ සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය નિවැරදි කරගන්න ඕනේ මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුපපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ අපි දැන් සති ගණනාවක් තිස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන ගැඹුරු ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ සාකච්ඡා කරමින් ඉන්න අතර වාරයේදී අපිට ලැබෙන මේ අවස්ථාව තමයි අපේ උරුමය ගැන ඒ වගේම සමාජ කතිකාවතක් ඇති කරගන්න අවශ්‍ය කරන දේවල් සාකච්ඡා කරන දිනය තමයි අද දවස. නමුත් අපි මේ ධර්මයේම තියෙන වටිනාකමක් එක්ක මේ කාරණාවට එකතු වෙන්න ඕනේ කියලායි අපේ කල්පනාව. අපි බොහෝම අසරණ තත්යකටපත් වෙලයි ඉන්නේ. මොකක්ද අපි අසරණ තත්යකටපත් වෙනවා කියන්නේ? අසරණ වෙනවා කියන්නේ මොකක්ද? අසරණ වෙනවා කියන්නේ ප්‍රශ්නයක් තියෙද්දී දැන් ඛණ්ඩ වමනාව තියෙද්දී, බඩගින්න තියෙද්දී ඛණ්ඩ නැත්තම් විසඳුමක් නැහැ. පිපාසාව තියෙද්දී වතුර නැත්තම් විසඳුමක් නැහැ. ඒ වගේ නිවාසයක අවස්ථාවක් අවශ්‍යතාවය තියෙද්දි නිවාසයක් නැත්තම් විසඳුමක් නැහැ. විසඳුමක් පේන තෙක්මානක නැත්තම් අසරණයි. හරිද? නේද? එහෙමයි. විසඳුමක් තියෙනවා නම් අසරණ නැහැ. හැබැයි තාම විසඳුම ඒ කියන්නේ මේ ප්‍රශ්නේ විසඳගෙන නැහැ වෙන්න පුළුවන්. හැබැයි අසරණ නැහැ. ඇයි අපි දන්නවා අපිට කරන්න දෙයක් දැන් දැන් අසනීපයක් වුණා කියන්නකෝ අසනීපයක් වුණාම වෛද්‍යවරු අසනීපය හොයනවා. තව හම්බෙලා නැහැ. ඒක දැන් අසනීපේ හම්බෙනවා. මොකද්ද කියලා අසනීපේ හොයාගන්නවා. හොයාගත්තට ඒක සුව කරන ක්‍රමයක් තාම කියන්න බෑ. අන්න එතකොට අපි ඉන්නේ අසරණ වෙලා. නේද? දැන් බලතර අපිට අපේ අම්මා තාත්තට ඒ වගේ අසනීපයක් හැදිලා අනේ මන් දන්නේ විස බීජයක් ගිහිලා කියන්නේ එහෙම විතරයි කියන්නේ මොනවා කරනවද දන්නේ නැහැ. තාම තාම පරීක්ෂණ මට්ටමේ තියෙනකොට අපිට ලොකු අසරණකමක් දැනෙනවා. හැබැයි එකපාරටම කිව්වොත් එහෙම දරුණු ලෙඩක් හැදිලා තියෙන මේක හොඳ කරන්න පුළුවන් ලෙඩක්. අපිට යම්කිසි සහනය දා දැන් ලෙඩේ හොයාගත්තානේ. දැන් දන්නවනේ මේක හොඳ කරන්න පුළුවන් කියලා. එතකොටම අපිට ලොකු සහනයක් දැනෙනවා. එහෙම නේද? එතකොට හැබැයි මේ දැන් ලෙඩේ හොඳ වෙලාද? නෑ තාම නැහැ. ඒකේ මැරෙන්නත් පුළුවන්. ඒක වෙනම වැඩක්. නමුත් යම්කිසි ක්‍රමයක් තියෙනවා නම් සහනයක් තියෙනවා. හරි. මම අහනවා අපි බොහෝ වශයෙන් කැමති දේවල් අපි බොහෝ වශයෙන් අකමැති දේවල් එක මේ ජීවිතයේ යම් කිසි ආකාරයක සටනක් අරගෙන යනවා. නේද? කැමති දේවල් හැම වෙලෙම බලන්නේ ලං කරගන්න, අකමැති දේවල් හැම වෙලෙම බලන්නේ ඈත් කරගන්න. දැන් ඒක කරලා ඉවරද දන්නේ නෑ. කරලා ඉවර වෙන්නේ කවද්ද? අකමැති දේවල් ළඟ තිබ්බොත් දුකයි කැමති දේවල් ළඟ නැත්තම් දුකයි. ඒකද කැමති දේවල් ටික ලං කරගෙන අකමැති දේවල් ටික ඈත් කරා නම් ඉතින් හැම වෙලෙම සතුටින් ඉන්න පුළුවන් නේද? එතකොට දැන් ඒකනේ කරන්නේ අපි ඔක්කොම හැම වෙලෙම කරන්නේ ඒකනේ. දැන් ඒක කරලා ඉවර වෙන්නේ කවද්ද? නේද? එතකොට ඒක කරලා කරලා ඉවර වෙන දවසක් හොයාගන්න බැරුව තමයි ඉන්නේ. ඒ කියන්නේ කවදාකවත් දැන් අපේ ජීවිතේ අපිට එහෙනම් ස්ථීර සැනසීමක් කියලා එකක් හොයාගන්න බැරි තත්වයක් තියෙන ඒක කරලා ඉවර කරන්න බෑ. ඉවර කරන්න බැරි මොකද මේ ලෝකේ තියෙන වස්තු නේද හැම වෙලේම වෙනස් වෙනවා. ඉතින් අපි කැමති දේවල් අරගෙන තියාගන්න හැදුවට ඒව බලනකොට වෙනස් වෙලා අකමැති දේවල් අරන් වෙනස් කරන්න හැදුවට ඒවත් නේද අපිට ඕන හැටියට වෙනස් වෙන්නේ නැහැ. ඒවා වෙනත් පැත්තකට වෙනස් වෙලා තවත් අකමැති විදිහට වෙනස් වෙලා සමහර ලාවට. ඉතින් හැමදාම තරඟෙන් ඉඳ වෙලා තරඟකාරීව ඉඳ වෙලා නිකන් රණ්ඩුවක් අල්ලලා ඉන්නවා වගේ. ගෙටියෙන් කියනවා නම් මේ ශරීරයට දුක් වේදනාවක් වෙනවට කැමතිද? නෑ නේද? එතකොට අපි මේ දුක් වේදනාවන් නැති කරගන්න ශරීරයේ එක ඉරියව්වක ඉන්නකොට රිදෙනකොට මොකද කරන්නේ? වෙන ඉරියව්වක් හදා ගන්නවා. එතකොට සනීපයි චුට්ටක් වෙලා යද්දි ඒක ආය දුකටපත් වෙනවා. ඉතින් ඒ වගේ එහෙම වෙනකොට කවදාකවත් මේ ශරීරයෙන් අපිට නම් සැපයක් මේ ස්ථිර සැපයක මේක තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. හැම වෙලෙම ඉරියව් මාරු කරගෙන ඉඳෙන්නේ. නේද? ඒ වගේ ඒ කායිකව මානසිකවත් එහෙමයි. අපි ළඟට එන එක එක ඒවා දැන් එකම රූපය කී සැරයක් අපේ ඇස් දෙකට පෙන්වවාද සතුට වෙන්න. එකම ශබ්දය කී සැරයක් කන් දෙකට ඇසුවාද? එකම ගන්ධය, එකම රසය, එකම පහස කී සැරයක් නම් ලබා දුන්නද? ඒක එක ප්‍රශ්නයක්. ඊළඟ එක බලන්න ආදරය කරන අය ඉන්නවා අපිට. නේද? බොහෝ ආදරය කරන අය ඉන්නවා. ඒ අය හින්දා සතුට ඇති වෙනවා. ඒ අයින්ද සතුටක් ඇති වෙන එක ඇත්තයි. නමුත් පොඩ්ඩක් හරි ඈත් වෙනකොට සතුටයි දුකයිද ඈතින් ඉන්නකොට දුකයි. එතකොට එහෙනම් ඒ කියන්නේ වෙන් වෙලා ඉන්නකොට දුකයි අපේ දරුවන්ගෙන් ඈත් වෙලා ඉන්නකොට දුකයි මානසික වෙනේ මම කියන්නේ කායිකව ඈත් වෙලා ඉන්නකොටත් දුකයි මානසික ඈත් වෙනකොට ගොඩක් දුකයි නේද එතකොට දැන් එහෙම ලං වෙලා ඉන්නවා කියන්නේ බොහොම අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් සමීපයේ ඉන්නකොටත් හරිද අපිට මොකද වෙන්නේ මේ තියෙන ආදරේ නැති වෙයි කියලා මෙයාලට අනතුරක් වෙයි කියලා මෙයාලට කරදරයක් වෙයි හිරිහැරයක් වෙයි මට මෙයාලව නැති වෙයි කියලා බයක් ශෝකයක් තියෙනවද නැද්ද එතකොට දැන් ඉන්නකොටත් දුකක් තියෙනවා නැති වුණොත් ඊටත් වැඩි දුකක් තියෙනවා එතකොට හිටියත් නැතත් දුකටම හේතු වෙනවා නම් දැන් මොකද කරන්නේ නේද අන්න එහෙම අසරණකමක් අපිට තියනවද නැද්ද? මේ ලෝකයේ මිනිසුන්ගේ එකම බලාපොරොත්තුව තමයි ධනය බලය හොයාගෙන යෑම. හරිද? ධනය බලය හොයාගෙන යන්න නොකරන දෙයක් නැහැ. ඒ ලංකාවේ ඉන්න වැඩියෙන්ම බලය තියෙන කෙනා තමයි කොයි කාලෙක හරි පහළ වෙන ජනාධිපතිවරයා. කියන්නේ එයාට තියෙන ඒකාධිපතිව උනත් කටයුතු කරන්න පුළුවන් විධායක බලතල තියෙනවා. නේද? ඒකට එයාට යම්කිසි ධනයකුත් පරිහරණය කරන්න අවශ්‍ය විදිහට පුළුවන්. දැන් ධනේ බලය තියෙන කෙනෙක් විදිහට ජනාධිපතිවරු සන්තෝෂෙන් ඉන්නේ. නේද? බලාගෙන හරි හරි සන්තෝෂය නෑ නේද? ධනේ බලය තිබ්බට සන්තෝෂයෙන් ඉන්න පාටක් පේන්න නෑ. එතකොට දැන් අපිත් ධනේ බලය හොයාගෙන යන අයනේ. දැන් මේකේ ඉහළම තැනට ගියා කියන්නේ මොකක්ද? ජනාධිපති වෙනවා කියන එක. ධනේ බලය දෙකම තියෙනවා. ඒත් සන්තෝෂයක් නැත්තම් දැන් මොකද කරන්නේ? හරිද ධනෙ ගැන පුළුවන් තරම් සල්ලි හොයාගන්න සල්ලි නැතුව ඉන්නකම් හිතෙන්නේ සල්ලි පුළුවන් තරම් තිබ්බනම් ධනිය වැඩි කියලා. හත්මහල් ප්‍රාසාදයක් හැදුවත් සිත සන්තෝෂ නැත්තම් වැඩ නෑ. ඉතින් ඇත්තටම එහෙම හදාගත්තා කියලා අපිට හිතෙන්නේ හදාගත්තාම හරි කියලා. හදාගත්තාම හරි කියලා හිතෙන අයට මම මෙන්න මේ කාරණාව කියනවා හැමදාම කියන කාරණාවක් තමයි නමුත් මේවා අපේ ජීවිතේට හොඳට එකතු වෙලා තියෙන්න ඕනේ. අපිට හරීම මේ අපි අසරණ වෙන තැනක් තියෙනවා. හරි? හොඳට බලන්න අපිට සමහර ලාවට හිතෙනවා මෙන්න මේ දේ හම්බුනොත් මට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා. මේ දේ හම්බුනොත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම කොහොම හරි ඒ දේ ලබා ගන්නවා. අපි හිතමුකෝ වාහනයක් කියලා. මම බයිසිකලයක් කියලා කියන්නකෝ. ඉතින් දැන් මේක ලබා ගත්තේ සන්තෝෂයෙන් ඉන්නනේ. මේක නැත්තම් වැඩක් නැහැ. මේක නැත්තම් වැඩක් නැහැ කියලා දුකෙන්මයි හිටියේ. ලබා ගන්නකම් පීඩණයකින් හිටියේ. හරි. දැන් ගොඩේ මහන්සියලා ලබා ගත්තා. ලබා ගත්තට පස්සේ සන්තෝෂයි දැන්. හරිද? ලබා ගත්තට පස්සේ පැහැදිලිවම සන්තෝෂයි. ඒක කිසි කතාවක් නැහැ. නේද? හම්බෙච්ච දවස ඊට පහුවෙනිදා එහෙම ඉන්නේ නිකන් උඩින් උඩින් ඉන්නවා වගේ දෙන පුදුම සන්තෝෂයක් හිතේ තියෙනවා. හරි මට ඕන කරන දේ හම්බුණා කියලා. දවස් 3 4 5 6 යනකොට ඒක දකිනකොට ඒක ගැන අහනකොට අපිට කලින් ඇති ඒ කියන්නේ ඒක අරමුණු වෙනකොට ඒ ඒ වස්තුව අරමුණු වෙනකොට ගත්ත දවස්වල නැත්නම් හම්බෙච්ච දවස්වල තියෙන උපරිම සන්තෝෂය ටික ටික මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. හරිද? දැන් අපි හිතමු වාහනයක් කියලා දැන් දැන් ගත්ත දවස්වල අරමුණු වෙනකොට මතක් වෙනකොට සන්තෝෂයෙන් ඉන්නේ. එතකොට හිතනවා මොනවා නැදත් කමන්නේ මට මේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් මේකෙන්ද කියලා. ඊට පස්සේ පහු කාලින වෙනකොට හිතට දුකක් ඇති වෙනකොට ගිහලා වාහනේ දිහා බලනවා. හරියනවද? නැහැ. දැන් වාහනේ හින්දා නැත්නම් ඒක හම්බ කරගත්ත දේ හින්දා එකතු කරගත්ත දේ හින්දා ඇතිවෙච්ච සතුට දැන් නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නැති වුණොත් දුකයි. දැන් මොකද කරන්න වෙන්නේ? ඒක පරිසම් කරන්න වෙනවා. හරිද? ඊට පස්සේ හිතනවා දැන් මෙන්න මේ වගේ දේවල් තිබ්බොත් තව හොඳයි කියලා. ඊට පස්සේ ඒක හඹාගෙන යනවා. දැන් අරක පරිසම් කරමින් තමයි යන්න වෙන්නේ. හරිද? ඒක හොයාගෙන ගිහිල්ලා කොහොම හරි එකක් ලබා ගන්නවා. දැන් ඒකින්ද සන්තෝෂය උපදිනවා. ඊට පස්සේ සන්තෝෂය ටික දවසකින් ඒ වස්තුව තියෙද්දිම සන්තෝෂය නැති වෙනවා. එහෙමනේ වෙන්නේ. ඒ වස්තුව තියෙද්දිමයි නැති වෙන්නේ නේද? ඊට පස්සේ දැන් ඒ සන්තෝෂය ඒකෙන් එන්නේ නැහැ. හැබැයි නැති වුණොත් දුක. දැන් ඒකත් අකින්න වෙනවා. ඒ නැති වුණොත් දුකයි. හරිද? ඊට පස්සේ තව එකක් හොයාගෙන යනවා. තව මොන හරි දෙයක් ඕන වෙනවා. ඊට පස්සේ ඒකෙන් ඔන්න දුක් විඳලා විඳලා විඳලා ඒකත් ඇති කරගන්නවා. දැන් ඒකෙන්ද ලොකු සන්තෝෂයක් උපදිනවා. ඒ සන්තෝෂේ දවස් කාලය ගෑවෙමින් ටික ටික අඩු වෙලා යනවා. නේද? හැබැයි ඒකත් රකින්න ඕනේ. දැන් එන්න එන්න වෙලා තියෙන්නේ මොකද? දවස් කීපයක් සතුටු වෙන්න එකතු කරගත්ත වස්තු හකින්න වෙලා තියෙනවා. අර දවස් කීපයක් සතුට වින්ද එකේ දඬුවම විදිහට වගේ හරියන එක. නේද? දවස් කීපයක් සතුට වින්ද එකේ දඬුවමක් වගේ හරියන එක ජීවිත කාලෙම රකින්න වෙලා. නැති වුණොත් දුකයි. දැන් කීයක් විතර රකින්න වෙලා තියෙනවද දන්නේ නැහැ මේ යනකොට. නේද? ඒක හින්දා එන්න එන්න එන්න එන්න වයසට යන්න යන්න යන්න යන්න කලින් දරුවෝ විතරයි රකින්න ඕනේ දැන් මුණුබුරුත් රකින්න වෙලා. හරිද? අර ඒ ඒ ඒ හැම වස්තුවකින්ම දුක් උපදින වස්තු ගොඩ එකතු වෙනවා අපිට. එක ඉඩමක් තියෙන කෙනෙකුට ඒ ඉඩමට මොන හරි වුණොත් විතරයි දුක තියෙන්නේ. දෙකක් තියෙන කෙනාට 10ක් තියෙන කෙනාට ඒ 10ම වටේ කට්ටියත් එක්ක පොරල්ලන්න වෙනවා. එකක් දැන් මට ජීවත් වෙන්න එකයි නම් තියෙන්නේ මට පොරල්ලන්න තියෙන වටේ ඉන්න කට්ටියත් එක්ක. නේද? හතර පැත්තේ වැටවල් හතරත් එක්ක විතරයි. හතන වැටවල් 40ක් එක්ක පොරල්ලන්න වෙනවා නඩු කියන්න වෙනවා. <laughs> තේරෙනවද නේද තියෙන කරදරේ ඉතින් අපිට රකින්න වෙනවා. ඒ හැම එකක්ම රකින්න වෙනවා. ඒක නේද ජීවිතේ. ඛේද වාචකය තමයි උතන මම කියන හැමදාම කියන ඔන්න ලැබිච්ච දේෙන් ඇතිවෙන සතුට ඒක තියෙද්දිම නැති වෙන හැටි. අපේ හිතේ. නේද? එතකොට මේවා අසරණ කන්ද නැද්ද? මේවා තමයි අසරණකම්. දැන් මේවට විසඳුමක් හොයන්න හොයන්නේ. නේද? මේවා තමයි අසරණකම් කියන්නේ පැහැදිලිවම ජීවිතයක තියෙන අසරණකම්. ඉතින් අපි වයසට යන්න යන්න යන්න යන්න පීඩනය වැඩි. ඈ වැඩි කල්පනා කර කර ඉන්නේ. පුළුවන් තරම් පෙන්ෂන් එකකුත් හම්බෙනවා. හරි ඉන්න පුළුවන් ඕන නම් හොඳින් හැබැයි ඉන්නේ නැහැ හොඳින්. හිතේ අමාරුවෙන් ඉන්නේ හැම වෙලෙම ඇයි ඇයි දුක් වෙන්න තියෙන ඒවා ගොඩ ගහගෙන තියෙනවා වැඩිනේ. ඉතින් මේ වගේ සමහර වෙලාවට තමන් හදපු ඉඩමේ තියෙන ගස් ගැන පවා ඒක ඔක්කොම ආරක්ෂා කරන්න මම තමයි මේකේ වැට බැන්දේ මම තමයි මේකේ ගල් වැටි දැම්මේ මම තමයි මේක කරගත්තේ නේද කියලා අඩුම ගානේ සමහර වෙලාවට තාත්තා නැති වුණාට පස්සේ අම්මා අල්ල ගන්නවා ඒ ටික අඩුම ගානේ හදිස්සියකට මේ මේ මේ නේද ගහක්වත් කපන්න දෙන්නේ නැහැ මරණකම්ම අල්ලගෙන තියාගෙන ඉන්නවා රදින් අල්ලගෙන ඒවා හින්දා ලොකු දුක් වෙනවා ළමයි ඒවා පරිහරණය කරනවා දැකලා සමහරවිට හරියට දුකෙන් ඉන්නවා ලොකු පීඩනයකින් ඉන්නවා. ඉතින් ඒ වගේ මේ ආරක්ෂා කිරීමේ ප්‍රශ්නේ තමන් ළඟින් තියෙනවා හෙල්ලෙන්න දෙන්නේ නැතුව තියාගන්න අධික තණ්හාවයි මේකට හේතුව. ඉතින් මේවා එකක්වත් විසඳ ගන්න බෑ. දන්නවද? ලෝකයේ මිනිස්සු හරි ඔය ක්‍රමයට හරියට පොර කකා යනවා දිනුවෙන්ට. ඉතින් අපිටත් වැඩිය භෞතික සම්පත් වලින් ලෝකයේ මිනිස්සු ගොඩාක් දිනු වෙලා ඒකට භෞතික සම්පත් ගොඩ හොයා ගන්නවා. හරි. එහෙම හොයාගෙන ඒවායින් සැනසීමක් නැති බව තේරුම් අරගෙන අනිත් පැත්ත හැරෙනවා. හරි යුරෝපීය වගේ රටවල් වල සමහර නුවණ තියන අය කල්පනා කරනවා අපි මේ අපි දැන් ගොඩාක් දේවල් හඹාගෙන ආවා. අපි ගොඩාක් දේවල් හම්බ කරගත්තා. අපි දරුවෝ හැදුවා, ගෙවල් හැදුවා, යාන වාහන ගත්තා, සමාජයේ ඉහළම තැනකට ඉගෙන ගත්තා, ඉගෙනගෙන ඉහළම තැනක වැජඹුණා, ඔක්කොම කරා. නමුත් අපිට සැනසීම නැති බව සමහර අයට තේරෙනවා. හරිද? තේරිච්ච අය අනිත් පැත්ත හැරලා බලනවා ජීවිතේ දිහා. බලනකොට ක්‍රමයක් නැහැ සතුට වෙන්න දැන්. හරිද? තේරුමක් නැහැ දැන් එකම දේ එකම දේ එකම දේ කර කර ඉඳලා තේරුමක් නැහැ. ඊට පස්සේ එයාලා මේ ලෝකේ කොහේ හරි වෙනවා මොකක් හරි ක්‍රමයක් තියෙනවද කියලා. හම්බෙනවා නම් ඒකෙන් සමහර අයට ඔකොටම හම්බෙන්නේ නැහැ. හොයනකොට ස්ථීර සැනසීමක් තියෙන ක්‍රමවේදයක් ස්ථීර සැනසීමක් තියෙන විදිහට හිත සකස් කරන ක්‍රමවේදයක් හම්බෙන්නේ බුද්ධ බුදුජානනාංශය දේශනා කරපු ධර්මයේ හම්බෙච්ච අයට විතරයි. හරිද? එතකොට ඇත්තටම අපි බොහෝ දේවල් එකතු කරන්නේ හිත සතුටු කරන්නද නැද්ද? ඇහැට පේන රූප වලින් කනට ඇහෙන ශබ්ද වලින් නාසයට දැනෙන ගන්ධ දිවට දැනෙන රස ශරීරයට දැනෙන පහස මේ හැම එකෙම සතුට ලැබෙන්නේ සිතටද නැද්ද? නේද? එහෙනම් සිතටයි මේ සතුට ලැබෙන්නේ. එහෙනම් හිත සතුටු කරන්නයි ඔක්කොම කරන්නේ. එතකොට හිත සතුටු වෙන එක ගැන අපි හැමදාම මතක් කරනවා පින්නත් නේ. හිත සතුටු වෙන එක කියන්නේ එකම වස්තුවක් දැන් ගම්මන් ගෙනල්ලා මෙතනින් තියලා පෙන්නුවොත් එහෙම ඒ වස්තුව හින්දා එක එක්කෙනාට එක එක්කෙනාට සතුට ලැබෙන්නේ එක එක විදිහට නේද? එහෙනම් හිත සතුටු වෙනවා කියන එකේ රහස තියෙන වස්තුව මත නෙවෙයි කොහෙද? චිත්තල තියෙන ස්වභාවය. නේද? අන්න ඒ චුට්ට දැනගත්ත කට්ටිය මොකද කරන්නේ? හා එහෙනම් මේ වස්තු ප්‍රශ්නයක් නෑ. හිත එහෙම හේ කරලා හිත වෙනස් කරලා මොකද කරන්නේ? සතුට උපද්දවා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. දැන් අනිත් එක මේ බලන්න අසරණකම කියන්නේ. මේවා හොඳට තදින් තදින් දැනෙන්න ඕන හින්දා මම ආය ආය ආය ආය කියන්නේ. හරිද? මේ දැන් අපි කවුරු සන්තෝෂයෙන් ඉන්නද බලන්නේ. නේද? එක එක දේවල් එකතු කරගෙන සන්තෝෂයෙන් ඉන්න. තමන්ගේ හිතේ සන්තෝෂය සන්තෝෂයට කීප දෙනෙකුටම බලපෑම් කරලා එක වචනකින් දුක් ඇති කරවන්න පුළුවන් බැයිද ওই පැත්තේ හිතේ නේද ඒ වගේ ළඟින්ම ඉන්න කීප දෙනෙක් ඉන්නව නේද කියන්නේ අපේ හිතේ සන්තෝෂය රඳා පැවතිලා තියෙන්නේ ළඟින් ඉන්න කීප දෙනෙක් මත නේද වෙන කීප දෙනෙක් මත තමයි මගේ හිතේ සන්තෝෂය තියෙන්නේ ඒකින්ද ඒ අය ඉස්සරහා මම හිඟන්නේක් වගේ නේද ගොඩාක් කිට්ටුවෙන් ඉන්න අය ඉස්සර මං හිඟන්නේක් වගේ කියනවා. මට නපුරු වචන කියන්න එපා. මට මට හරියට සලකන්න මයිලාගේ මට ආදරෙන් ඉන්න අරවා මේවා ඔක්කොම කියන්න ඕනේ. නේද? කී කී කී කී ඒ කට්ටිය තගි නේද පරිස්සමෙන් කට්ටිය හැම වෙලේම පරිස්සමෙන් ඉන්න පරිස්සමෙන් ඉන්න පරිස්සමෙන් ඉන්න ඇයි? එහෙම නොවුණොත් අපිට රෙදෙන හින්දා. නේද? ඉතින් මේ වගේ අපේ සතුට රඳාපවතිලා තියෙන වෙන පිරිසක් මත වෙන කෙනෙක් මත වෙන දේවල් මත නේද? ඉතින් හරියට අසනීප වෙලා වගේ ඉන්නේ. පොඩ්ඩක් එහෙම හිනුනොත් එම අසනීප වෙලා වගේ ඉන්නේ. ඉතින් මේවා අසරණ කන්ද නැද්ද? මේවා අසරණකම් නේද? මොනතරම් දේ දැන් බලන්න මොනතරම් දේවල් හෙව්වත් හරියන්නේ නැහැ. හොයාගත්ත ඒවා ඔක්කොම ටික දවසයි සතුට තියෙන්නේ. ඒවා නැති වෙලා යනවා එකක්. ඒ මදිවට ඒවා රකින්න ඕනේ නේද? ඒවා රකින්න මහන්සි වෙන්න ඕනේ. ඊළඟට ඒ මදිවට මේක ඉවරක් නැහැ. නේද? ඊළඟට ඔහොම ඔහොම මේ ඔක්කොම අරගෙන බලනකොට අපිට කවදාකවත් මේ ජීවිතේ කොච්චර දේවල් ළඟා කරගත්තත් අපිට ස්ථිර සැනසීමක් එන්නේ නැහැ. ධනයේ බලය කොච්චර හඹාගෙන ගියත් අපිට අවශ්‍ය තැනට යන්න පුළුවන්කම නැහැ. එහෙනම් අන්න ඒ අසරණකම් සම්පූර්ණයෙන්ම නැති කරලා කිසිම කෙනෙක් හින්දා දුකක් ඇති නොවන තත්යකට හිතක්පත් කරගන්න එහෙනම් ලෝකේ කිසිම දෙයක් හින්දා පීඩණයකටපත් වෙන්නේ නැති වෙන්න තමන්ගේ හිත නිවැරදි කරගන්න. හරිද? මුළු ලෝකෙටම ආදර්ශයක් වෙන විදිහට ලෝකෙටම මුළු ලෝකෙම තියෙන මිනිස්සුන්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට අපිට උරුම වෙලා තියෙන ලොකුම උරුමය තමයි බුද්ධ ශාසනය. හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු කරොත් ලෝකේ මොනතරම් හෙල්ලුණත් ලෝකේ ලෝකේ මොනතරම් වෙනස් වුණත් ලෝකේ කොයි ආකාරයක කටයුතු කරත් මට මගේ හිතේ සතුට නැති වෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන්. හිත වට කර වැටක් බඳ ගන්න පුළුවන් ධර්මයේ තුලින්. හරිද? එතකොට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂවයි අපි මේ කියන්නේ. ඒක ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් අපිට ලැබෙන ලොක්කම ආස්ථාරය. ඒකයි මගේ බටහිර රටවල් වල ඉන්න මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැති වෙනකොට හරි කර කියා ගන්න දෙයක් නැති වෙනකොට ඒ කට්ටිය මේ පැත්තට හැරෙනවා හැරිලා හොයලා බලනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල මේ වගේ එකක් තියෙනවා කිසිම ප්‍රශ්නයකට ලෝකයේ ඇති වෙන බාහිර දෙයක් හින්දා හෙල්ලෙන්නේ නැති හිතක් සකස් කරන ක්‍රමවේදයක් මේකේ තියෙනවා කියලා දැනගන්නවා අන්න ඒක දැනගෙන ඒ කට්ටිය මේක වේගෙන් ලුහුබඳිනවා වේගෙන් ලුහුබඳිනවා ලුහුබඳලා යාළ මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා අපි අපි අපිට ලැබිලා තියෙන උරුමය උරුම කරගන්නේ නැහැ. මොකද මේ උරුමය උරුම කරගන්නේ නැහැ කියන එකේ තේරුම මොකද්ද? මට ලැබිලා තියෙනවා නිදානයක්. මම ඒක මතු කරගන්නේ නැහැ. නැත්තම් මට ලැබිලා තියෙනවා ගොඩක් ඉඩම් කඩම් වගේ. හරිද? දෙමපියන්ගේ. මම ඒවා පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැත්තම් මැරෙනකන් තියාගෙන ඉඳලා ඒවා ඒ විදිහටම ඒ විදිහටම යනවා අපි ඔක්කොම මැරලා ගිහිල්ලා. එහෙනම් මගේ උරුමය උරුම කරගෙන නැහැ. අපි තමයි අපිට ඉඩම් කඩම් වගේක් තියෙනවා. මම ඒවා ඒවෙන් නිසි ප්‍රයෝජනයක් ගන්න නැතුව ඉන්නවා. ඉන්නකොට මොකද වෙන්නේ? කවදා හරි මම මැරිලා යනවා. ඒතර මට ඉඩම් උරුම වෙලා තිබුණා. හැබැයි ඒවා ප්‍රයෝජනට ගත්තේ නැහැ. ඒ වගේ ධර්මය උරුම වෙලා තියෙනවා. ඒක භාවිතා කරලා නැහැ. හරිද? ධර්මය උරුම වෙලා තියෙනවා. භාවිතා කරලා නැත්නම් උරුමය උරුම කරගන්නේ නැහැ. උරුමය උරුම කරගත්තා නම් හිත සතුටෙන්ම තියෙන්න ඕනේ. බුදුජාණන් වහන්සේ දේශනා කරනවා ඔය උරුම ගැන දේශනා කරනවා. හරි. ශාස්ත්‍රවරයන්න් වහන්සේ විවේකීව සිටියේදී ශ්‍රාවකයෝ විවේකීව නැත්තම් ධර්මය දායාද කරගෙන නැහැ කියලා. විවේකීව කියන්නේ මොකද්ද? කිසි වැඩක් නොකර හාන්සි පුටුවකට වෙලා නේද උදේ ඉඳන් හැන්ද වෙනකම් වේ කියලා ඉතින්. ඒත් බුදුරජාණන් වහන්සේ එහෙම හිටියද? නෑ නෑ නෑ. නේද? අපි නම් විවේකය කියන්නේ ඒකටද කොහෙද? එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විවේකය මොකද්ද කියලා හොයාගන්න වෙනවා. නේද? ඉරිදා විවේකය නෙමෙයි මේ කියන්නේ. හාන්සි පුටුවකට වෙලා නිදහසේ කිසි වැඩක් නැතුව ඔහේ කල්පනා කර කර ගහක් යට පහාන්සි පුටුව තියාගෙන නිදහසේ ඉන්න තියනවා නම් හොඳයිද? හොඳයි හොඳයි නිදහසේ ඉන්න තියනවා නම්. පුතුව නම් ගිහින් ගහක් යට තියාගනි. හරිද? වැඩකුත් නැතුව ඉඳි. හැබැයි හිත නිදහස් නැහැ. ඇයි? අහවල් දේවල් දැක්කේ නැහැ, අහවල් දේවල් ඇහුවේ නැහැ, අහවල් දේවල් වින්දේ නැහැ, මොනවා වේද දන්නේ නැහැ. අරහෙන් පණීද, මෙහෙන් පණීද, මොනවා වේද, නේද කරදර වේද, එදා කියපු දේවල් ඊට ඉස්සෙල්ලා දවස් දේවල් කියපු දේවල් අහවලා කියපු දේවල් නේද දන්නවනේ පරණ පෙරහැරෙනවා මෙහි මොකද පරණ පෙරහැර චුට්ටක් නිදහස් වෙද්දී අපේ අතීත සිතුවිලි ඇවිල්ලා නේද පුටු වලට වෙලා තනියම දත් පිටි කරනවා දැකලා තියෙනවා පරණ සිද්ධි මතක් වෙලා නේද දත් පුටු කරගෙන ඉන්නවා මොකුත් එතන යාවට නැහැ පරණ ඒවා මේ තියෙන තනියම හිනහන දැකලා තියෙනවා නේද ඈ පරණ පරණ ඒවා මතක් වෙලා ඒක සමහර අයට තනියම hina යනවා සමහර අයට තනියම තරහ යනවා අපරාධ ඉතින් නේද මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර තරහ යනවා හරි එහෙනම් නිදහසක් තියනවද අතීතය මෙහි ලුහු බැඳගෙන එන තාක්කල් තණ්හාවෙන් දෘෂ්ටියෙන් මහන්නේ අපිට නිදහසක් නැහැ අනාගතයේ තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නයෙන් ප්‍රාර්ථනා කරන තාක්කල් අපිට නිදහසක් නැහැ හරිද අතීතයේ ලුහු බැඳ බැඳ අපේ හිත අනාගතය ප්‍රාර්ථනා කරනවා නේද? අනාගතේ මෙහෙම වෙනවා මං හිතියේ මෙහෙමයි මට මෙහෙම වෙන්න ඕනේ මං හිතියේ මෙහෙමයි මෙහෙම වෙන්න ඕන කියලා. ඉතින් එතකම්ම අපිට දිගටම තියෙන්නේ මහා දුක් අන්දරාවල්. ඉතින් මේ හිත සකස් කරන්න ඕන ඔය දෙපැත්තට ඇදෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ අතීතය අමතක කරන්න කියලා කියන්නේ. නෑ නෑ තණ්හාවයි අයින් වෙන්න ඕනේ. මතකේ නෙවෙයි අයින් වෙන්න ඕනේ. හරිද? ඒ තණ්හාව අයින් වෙච්ච තැන මේ ප්‍රශ්න ඔක්කොම ටික හොඳින්ම විසඳෙනවා. හ්ම්. එහෙනම් දැන් අපි අපිට තේරෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සියුම් වශයෙන්වත් තණ්හාවක් උපදින්නේ නැති වෙන විදිහේ වැඩපිළිවෙල වැඩපිළිවෙලක් තියෙනවා. ඒක හරීම ප්‍රබල වැඩපිළිවෙලක්. මතකයි නේද? මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ගැන අපි කතා කරපු වෙලාවේ. හ්ම්. සීල විසුද්ධියෙන් හිත පිරිසිදු කරගෙන චිත්ත විසුද්ධියෙන් තවත් හිත පිරිසුදු කරගෙන, ditthi විසුද්ධියෙන් තවත් පිරිසුදු කරගෙන, කාංකාවේතරණ විසුද්ධියෙන් තවත් කෙලෙස් අයින් කරගෙන ඉස්සරහට යනකොට ඒ ඇති වෙන ආලෝක තත්වයන්, ඒ ඇති වෙන අවබෝධ ඥානය, ඒ ඇති වෙන සමාධිය, ඒ ඇති වෙන වීරිය, හරිද? මේ දේවල් ධර්ම අවබෝධය කියලා තමන්ගේම හිතේ තුල ඇති වෙන තත්වයන් වලට අනවශ්‍ය ඇලිම සහ අනවශ්‍ය මාන්නයක් අනවශ්‍ය දෘෂ්ටිය ඇති කරගන්නවා. හරිද? එතකොට එන්න ඒක ඒ ඒක ගැන බලන්න මම කියන එතන බොහොම සියුම් තැනක් කියලා. ඒ කියන්නේ මේ අපි ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට යනකොට ඒ ඉදිරියට යන්න පාවිච්චි කරපු දේ ගැන ඉදිරියට යන්න හරියට නිකන් පාරුවකින් ගඟක් එගොඩ වෙනවා නම් දැන් පාරුව අතාරින්න බැරුව ඉන්නවා. ඒ වගේ නේද? අපේ මම ඉතින් එගොඩුනේ පාරුවෙන්න කියලා නැත්නම් පාරුව උතුම් කොට සලකලා පාරුව තමයි මාව කොට දැම්මේ මේක උතුම් දෙයක් කියලා පාරුවට වැළඳලා ඉන්නවා. ඒක පිස්සු වගේ එකක් ඒක නේද? එතකොට තමන්ගේ සමාධිය ගැන තමන්ගේ වීරිය ගැන තමන්ටම ලොකු වීරයක් දැනෙනවා. ඒක උරිතනම් මේක තමයි මම තමයි අර මාන්නයක් ඇති කරගන්න මාට තියෙන වීරය මේ ධර්මය අවබෝධ කරගන්න මම මෙච්චර දුරට මේක කරගෙන ආවේ මට මෙච්චර වීරයක් තිබ්බා වෙන්න කිසි කෙනෙකුට ඒව නැහැ අනිත් පැත්තේ බොහොම පල්ලෙහා නේද? අප්පූ කියලා හරි දැකලා තියෙනවා සමහර ධර්ම අවබෝධ කරා කියපු කට්ටියත් එහෙම කතා කරනවා දැකලා තියෙනවා නේද අය මම මෙහෙමයි මම මෙහෙමයි අනිත් අය මෙහෙමයි කියලා අනිත් පැත්තේ පල්ලෙහාට දාලා කතා කරනවා ඉතින් අන්න එහෙම මොකක් හරි එක හිර වෙනවා ඒකයි වෙන්නේ හරි එන්න ඒ සියුම් තැන් පවා එතනින් ගැලවිලා යන විදිහ ඒ තැන්වලදී අපි කොහොමද ඒවා ගැන හිතන්න ඕනේ තමන්ට ඇති වෙන අධික සමාධිය ගැන හිතන්න ඕන කොහොමද? තමන්ට ඇති වෙන අධික අධිකව ඇති වෙන වීරිය ගැන හැමදේම අවබෝධ වුණා වගේ හැම එකක්ම මේ වෙන් වෙලා වෙන් වෙලා දැනෙන ඒක ඒක බෙදිලා බෙදිලා බෙදිලා දැනෙන ස්වභාවයන් ඒ වගේදී Tamanට හැම දෙයක්ම අවබෝධ වෙනවා වගේ දැනෙනකොට ඇතිවෙන ඒ පිළිබඳ ඇතිවෙන තණ්හාව පවා ඒ තැන්වල පවා කොහොමද එතනින් ගැලවිලා යන්නේ කියලා දේශනාව තියෙනවා. හරි. එතකොට දැන් මේ සතිය අපි කතා කරපු පටිනිස්සග්ගානුපස්සනාව කියද්දිත් බලන්න එතන තියෙන්නේ මොකද්ද? මට ඇති වෙන කුසලයන් සහ නැති වෙන අකුසලයන් ගැන පිරික්සමින් විදර්ශනා වර්ධනය කරගෙන යන ආකාරය හැම වෙලේම බලනවා මම බලාපොරොත්තු වෙච්ච දේ වුණාද බලාපොරොත්තු දේ වුණාද හරි මෙන්න දැන් ඔන්න මගේ හිතේ තියෙන මේ අකුසල ටික නැති වුණා මේ කුසලයේ ඇති වුණා ඔන්න දැන් මේක මේ විදර්ශනාව කරගෙනට හරි මේ විදර්ශනාව කරගෙන යනකොට ඔන්න දැන් මේක ඇති වුණා මේක නැති වුණා ඇතිවීම නැතිවීම පිළිබඳව ඒ කියන්නේ අකුසලයන්ගේ නැතිවීමත් කුසලයන්ගේ ඇතිවීමත් ගැන විමස විමසා විමස විමසා ඉස්සරහට යන එක එහෙම කරේ නැත්නම් විදර්ශනාවක් සාර්ථක වෙන්නේ නැහැ. විදර්ශනා කරනවා කරනවා කරනවා කරනවා තමන් හොයන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. හරි. ඉතින් ඒ ඒ වගේ බොහෝ දේවල් පිළිබඳව අපිට යායුතු මාර්ගය ඊටාම નિවරදිය. යායුතු මාර්ගය ඊටාම નિවරදිය මේ ධර්මයේ තුල තියෙනවා. හරි. ඒ කියන්නේ හිත සංසවා ගැනීම හරිද කෙනෙකුට අවශ්‍ය නම් ඒ පිළිබඳ ගවේෂණය කරලා ඒ පිළිබඳ විශ්ලේෂණය කරලා තමන්ගේ හිත ඕනම තත්වයක් යටතේ එක විදිහට තියෙන විදිහට හිත සකස් කරගන්න පුළුවන්කම ඕන තරම් අපිට තියෙනවා. ඉතින් එහෙනම් ඒතර ලොකු දෙයක් උරුම වෙලා තියෙද්දී මේවා කරගන්න මුදල් ඕනද? නේද? හිතේ තියෙන ඉහළම සන්තෝෂය හදාගන්න. ලෞකික දේවල් වලින් නම් මුදල් ඕනේ. ඒකට ධනය බලය ඕනේ. හැබැයි මේක කරගන්න මුදලක් ඕන වෙන්නේ නැහැ. මේක කරගන්න ලොකු ගෙවල්, යාන වාහන ඒව වුණද? නැහැ. ඒ විතරක් නෙවෙයි අපි පින්නත් මේ මේක කරගන්න ගණිතය පිළිබඳ තාක්ෂණික විද්‍යාව පිළිබඳ හරිද? උපාධියක් එහෙම වුණද? එක ඒ මේව නෑ. හරිද? හ්ම් මහාචාර්ය කෙනෙක් වෙලා ඉන්න ඕනද? නෑ. එහෙනම් අපිට මේවා තේරුම් ගන්න පුළුවන්කම තියන ඕන කෙනෙකුට අවශ්‍ය කරන්නේ කැපකිරීම විතරයි. හරිද? කැපකිරීම විතරයි. අනේ මන් දන්නේ මට නම් අප්පා මන් දන්නේ මේවා නම් අපිට ඒවා තේරෙන්නේ නැහැ ලොකු ලොකු අයට තමයි ඒවා තේරෙන්නේ කියලා හිතියොත් කවදාකවත් එහෙම එහෙම එකක් නැහැ. මෙතන තියෙන්නේ මෙතන අවශ්‍ය කරන මූලික දේ තමයි සීලවන්තකම සහ ගුණවන්තකම. හරිද? අපේ මිනිස්සු තුළ විශේෂයෙන් සීලවන්තකම් ගුණවන්තකම් හරියට අපි ළඟ තියනවද නැද්ද? නෑ කියලාද කියන්නේ? නෑ නෑ තියෙනවා. නේද? ඕන තරම් අපේ අපේ අය ළඟ ඕන තරම් සීලවන්තකම් ගුණවන්තකම් තියෙනවා. නේද? ඔය පොඩි පොඩි රිසියාවල් වගේ පොඩි පොඩි දේවල් ටිකක් තිබ්බට නේද? එහෙම ඒවා තිබ්බට එහෙම ලොකු ප්‍රශ්න නැහැ නේද? බහුතරයේගේ එහෙම ලොකු ප්‍රශ්න ලොකු ප්‍රශ්න නැහැ. හරිද? බහුතරයේගේ ලොකු ප්‍රශ්න නැහැ, මාරාන්තික ප්‍රශ්න නැහැ. හරිද? ඒවා අඩු කරගන්න, නැති කරගන්න පුළුවන් තත්ත්වයක අපි හැමදාමත් ඉන්නවා. ඉතින් අන්න ඒක තමයි ඉස්මතු කරගන්න ඕනේ. අපි ඇත්තටම සාමාන්‍යයෙන් ගත්තොත් බලන්න අපි දුක් විඳලා හරි කෙලින් කටින් ජීවත් වෙනවද නැද්ද? කොහොම හරි කරලා නේද අපේ සීයලා ආච්චිලා වුණත් බලන්න අපේ ගම්වල ඉන්න අම්මලා වුණත් බලන්න නේද ආප්ප ටිකක් හරි වෙලා තනියම කීයක් හරි හම්බ කරගෙන ඒ මුදල් ටික එකතු කරගෙන නේද හ්ම් සමහර වෙලාවට ලොකු දේවල් කරනවා ඒ ටික ටික ටික ටික මුදල් එකතු කරගෙන ඉඩම් පවා ගන්න අය ඉන්නවා හ්ම් ඒ වගේම ගෙදරට අවශ්‍ය කරන බඩු ටික ගන්නවා නේද ඒ හොරකම් කරලාද එතකොට මම අහනවා මේ මහා වාහනය කියන පරම්පරා ගානකට ඇති වෙනකන් හොරකම් කරගත්ත උඩින් වැජබෙන කෙනාද හරිද තමන්ගේ ඇඳුම එයට කීයක් හරි සල්ලි ටිකක් එකතු කරගෙන නේද හ්ම් හාංගගෙන ඒ ටික මේවා කරලා හිතාමත්ම නිවැරදිව දරුවන්ගේ කටයුතු ටික කරලා හ්ම් දෙමාපියන්ට කටයුතු ටික කරලා පන්සලේ යුතුයකම් ටිකක් කරලා අන්න එහෙම කරන අම්මගේ හෝ තාත්තාගේද ජීවිතේ වටින්නේ. නේද? ඒ ජීවිතේ මේ පෙනුමට තියෙන දේ නෙවෙයි වටින්නේ. හරි අතුලාන්ත පිරිසුදුකමයි වටින්නේ. එතකොට ඒවා අනිත්‍යක තමයි ඒවා බොහෝම මේ චේතනාවයි ඔය හැම දෙයකම මුල් වෙන්නේ. මට නිකන් කියන්න රුපියල් ලක්ෂ 10ක් විතර හොරකම් කරගත්ත මිනිසෙක් නැත්තම් හම්බ කරගත්ත කෙනෙක් කියන්නකෝ. උරුම වෙච්ච කෙනෙකුට ලක්ෂ 10ක් තියෙන කෙනෙකුට ලක්ෂයක් කාට හරි දෙනවා කියන්නේ 10න් එකක් දෙනවා කියන එක. රුපියල් 1000ක් තියෙන කෙනෙකුට රුපියල් 100ක් දෙනවා කියන්නේ රුපියල් 1000ක් තියෙන කෙනෙක් තව කෙනෙකුට 100ක් දෙනවා කියන්නේ 10න් එකක් කඩලා දෙනවා කියන එක. හරිද? දෙකේදීම ඇතිවිය හැකි හැඟීම සමානයි. හරි පොඩි පොඩි වෙනස්කම් තියෙන පුළුවන්. නමුත් සමානයි 10න් එකක් දෙනකොට Tamanට මගේ කොටසෙන් 10න් එකක් දුන්නා කියන තැනදී ඇති වෙන්නේ. ඒකින්ද ඔය පින් කරගන්නවා කියන එකට ලෝකෙට පරකාසයට ලකුවට ඕන වෙන්නේ නැහැ. හරි? තමන්ට තියෙන ප්‍රමාණයෙන් යමක් දෙනවා කියන්නේ අපේ අම්මා කෙනෙක් ඔය ගෙදරකට වෙලා කීයක් හරි හම්බ කරගෙන ඒකෙන් පන්සලකට මොන හරි දෙයකට දෙන කොටස කියලා කියන්නේ. එයාගේ ජීවිතයේ තියෙන ධනෙන් ලොකු කොටසක් ඒ. හ්ම්. ඒවා මහා හැඟීම් ඇති වෙන දේවල්. එතන මහා කුසල් ඇති වෙනවා. හරිද? ඒවා කරන්නේ පුදුම කැමැත්තකින් සෝමනස්ස සාගතව. ඒක ඇතුලේ මොකක්වත් නැහැ මට ලාභ කීර්ති ප්‍රශංසා ලැබෙයි. පන්සලේ හාමුදුරු මට මෙච්චර සලකයි ගමේ මිනිස්සු මෙහෙම හොඳ කියයි. ඒව මොකක්වත් නැහැ. ඒව නැත්තම් ඒක බොහොම පිරිසිදුයි. නේද? එයාට ඒකේ ලැබෙන ආනිසංස හොඳට දන්නවා. පොලියට හිටියට හොඳට දන්නවා. එන ඥාන සම්ප්‍රයුක්තයි. ඒවා කවුරුවත් කියපු හින්දා කරන ඒවා නෙවෙයි අතුලෙන්ම ඇති වෙන හැඟීමකින් කරන ඒවා. එහෙනම් ඒක අසංකාරිකයි. ඒ කියන්නේ මහා කුසලයක් මහා කුසලයක් ඒ කරන්නේ. ඒකේ විපාක ලොකු විපාක ලැබෙන ඒවා. ඉතින් ඒකින්ද අපිට අන්න එහෙම මේ જાතියක් වශයෙන් ගත්තොත් එහෙම අපි බොහෝම පෝෂණය වෙලා තියෙන ගතිගුණ වලින්. ඒක නෑ කියන්න බෑ. ඒක නෑ කියන්න බෑ ඇත්තටම බෑ. හරිද? ඉතින් ඒකෙන් ද අපිට තියෙනවා ලොකු වගකීමක් මේ උරුම වෙලා තියෙන ශාසනයෙන් තමයි අපිට මේවා ලැබුණේ නේද? අපි ඔක්කොම එකමුතු වෙන්නේ බලන්න වෙසක් දවසක් පොසොන් දවසක් අරගෙන බලන්න නේද? අනුරාධපුරය, පොළොන්නරුවේ, මහියංගනේ, නේද? කැලණියේ හැම තැනකම කොච්චරනම් අපේ පිරිස් ඒක රාශිය වෙනවද කියලා බලන්න. සාමාන්‍ය දවසක් අරන් බලන්න සාමාන්‍ය දවසක් අරන් බලන්න ලෝකේ කොහෙවත් මේ දර්ශනය තියෙනවද කියලා බෞද්ධ රටක ඇරෙන්න. උදෑසන 6ත් 7ත් අතර නැත්නම් 5ත් 7ත් අතර කියන්නේ කී දෙනෙක් නම් තමන්ගේ ගෙදර කෑම හදාගෙන කුරුණියකට හරි මොකක් හරි කර දාගෙන ඔලුවට තියාගෙන සුදුරෙද්දකින් වහගෙන නැත්නම් බාල්දියකට හරි දාගෙන දැන් තියෙන ආකාර දැන් තියෙන කාලේ වාදනයකට හරි දාගෙන ඒක සුදුරෙද්ද වලින් වහගෙන පන්සල් ගානේ වේගෙන් දුවනවද නැද්ද කී දෙනෙක් මේ ලංකාව පුරාට දුවනවද කියන්නේ නේද? එතකොට මේ මොකටද මේ ශාසනය? නේද? ඒ ඒ මාසයකට සැරයක් හෝ දෙසරයක් ඒ උයන ටික නේද 11 10 මාරනට කී දෙනෙක් නම් නේද හැමදාම නිවාඩු දාලා ඔක්කොම කරලා කී දෙනෙක් නම් පන්සලට යනවා උදේ දවසකට දෙසරයක් අනිවාර්යයෙන්ම එතකොට මේ එදා දවස තමයි ගෙදර වැඩියෙන්ම රසට උවෙන් දවස වැඩියම වටින දේවල් උවෙන් දවස නේද මාසෙකට එක සැරයක් ඉතින් ඒවා කවදාකවත් වරද්දන්නේ නෑ ඒ වගේ එක අරමුණක අපි ඉන්නවා නේද එක අරමුණක අපි ඉන්නවා එක දෙයක් එක දෙයක් අපිට අරමුණු කරගෙන ඒ කියන්නේ ඕන වෙලාවක හැසිරিলা පුරුදු වෙනවා අපි උත්සාහ කරොත් අපිට එක යහපත් අරමුණක් ජාතික වශයෙන් සිද්ධ කරන්න ඕනේ කියලා ඔක්කොම එකට පෙළ ගැහිච්ච දවසක පෙළ ගැහෙන්න පුළුවන් නම් වැඩි දෙනෙකුට ඔක්කොම කියලා මට කියන්න බෑ. අවංකව, ඊට අවංකව පෙළ ගැහෙන්න පුළුවන් නම් අපේ මිනිස්සුන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. හරිද? මම හැමදාම කියනවා. රටේ ණය ටික ගෙවලා දාමු කියලා උඩ ඉඳන් පල්ලෙහාටම පෙළ ගැහෙනවා දවසක. හරිද? මට කියන්න ඇත්තටම මේ වගේ හැඟීමක් අපිට ඇති වෙන එකක් නැතිද? හාමුදුරුවෝ විදිහට අපිටත්, ගිහියත් ඔය විදිහට මෙයාටත් අපේ නායකයෙක් කවදාද අපිට කියනවා, "හරි. අවුරුදු 3ක් ඇතුළත අවුරුදු 3ක් අපි දුක් විඳිමුද?" හැබැයි මම දුක් විඳින්න ලෑස්තියි. හරිද? අන්න එහෙම කරන මම දුක් විඳින්න ලෑස්තියි. මට මහ ලොකු වාහන මොකුත් ඕනේ නැහැ. හරිද මෙතනින් එහාට මගේ මගේ මේ මං ආය කිසිම දෙයක් මේ රටකින් ගෙන්නන්න අපි කවුරු අවුරුත් ඔක්කොම එකම විදිහට අවුරුදු 3ක් දුක විඳින ඔයාලා හැම කෙනෙක්ම නාස්තිකරණේවා නැති කරන්න හරිද ඒ වගේ කියලා ඔක්කොම එකම කතාවට එකම හැඟීමට සූදානම් වුණොත් අපේ වැඩි දෙනෙක් ඔකට ලෑස්තිද නැද්ද මම දන්නවා කතාව ඇත්ත නම් වැඩි දෙනෙක් ලෑස්ති හැබැයි දැනට ඇයි එහෙම කරන්න කැමති නැත්තේ අපි දුක් විඳලා මොකටද ඒ ඒ කට්ටියට නිකම් මේ නේද අන්න එතනයි තියෙන ප්‍රශ්නේ ඒ අය ඉතා ඉහලින් වැජෙන්නත් ඒ කට්ටියගේ දරුවන් රජපැටව වගේ හදන්නත් නේද? අපේ අපි මහන් කියලා හම්බ කරලා දෙන්නේ මොකටද? නේද? එයාලට එයාලට නාස්ති කරලා දාන්න. හ්ම්. එක තැනකින් තව තැනකට යනකොට දන්නවද? සමහර කාලවල සමහර අයට එක තැනකින් අනිත් තැනකට යනකොට හෙලිකොප්ටරෙන් කන්ටේනර් එක දාගෙන කාර් එක අරන් ගිහින් තියන්න ඕනේ එතන. එයාගේ වෙන කාර් වල යන්න බෑ. හරි. වෙන කාර් වල යන්න බෑ. යනවා කියලා ආරංචිය තියෙනවා නම් අහවල් දවසේ යන්නේ උඩින් නම් යන්නේ. මෙහි ඉඳන් බිමින් යන්න ඕනේ එයාගේ වාහනේ කියලා එතන නවත්තලා තියෙනවා. ඒ වගේ මහා අමුතු මානසිකත්වයක් හැදෙලා හැදිලා අනිත් මිනිසුන්ට කියනවා මේක දුක් විඳලා එන්න කියලා. එතකොට දුක් විඳින එක දුකක් විඳලා දෙවේලක් කාලා හරි යැපිලා කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා එක අරමුණකින්. ඒක අපි දන්නවා හොඳටම අපේ අපේ ජාතිකයින්ට එවැනි ප්‍රබල හැඟීම් තියෙන හැබැයි ඒකට පෙළගැස්ම පෙළගැස්මක් ඕනේ. ඉතින් මේ පෙළගැස්ම කවදාද අපිට හැදෙන්නේ? මෙච්චර වටින ධර්මයක් අපි තියාගෙන නේද? ඇයි අපි මේ පෙළගැස්ම හදාගත යුත්තේ? ලෝකෙටම දෙන්න තියෙන ලොකුම දායාදය දෙන්න තියෙන්නේ අපිට දවසක. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඉතින් ඒ ධර්මය රැකෙන එකම જાතිය, ඒ ධර්මය රකින එකම જાතිය සිංහල જાතිය. මේ රට. එතකොට අපි හැමෝම ඊටාම දැඩි තීරණයකට එන්න ඕනේ. අපිට තියෙනවා මහා මේ මේ මේ මෝඩ චින්තනයක්. හරිද? මේ මෝඩ චින්තනය තමයි ප්‍රතිපත්තිය දිහා බලන්නේ නැතුව පක්ෂ දිහා බලන එක. ප්‍රතිපත්තිය දිහා බලන්නේ නැතුව පාට දිහා බලන එක. හරිද? දැන් අපි හැම වෙලේ හැම හැමදාම කියන්නේ ඔන්න ඔය ඔය ඔය කෝලම් වැඩේ අතහැරලා දාන්න දැන්. හරිද? අතහැරලා දාලා ඉදිරියේදී ප්‍රතිපත්තිය දිහා බලන්න රට රකින්න ප්‍රතිපත්තියක් කොහේ හරි තැනක කතා වෙනවද? රට සුරක්ෂිත කරන ප්‍රතිපත්තියක් කොහේ හරි තැනක කතා වෙනවද? අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ එතෙන්ට. හරි? එහෙම නැතුව අනිත් එක ඒ ගැන වගකීමක් තියෙන්න ඕනේ. භාවිතයක් තියෙන්න ඕනේ. හරිද කාලා කාලා කාලා කාලා මේකේ කණ්ඩ තියෙන හැටි ඔක්කොම කාලා අන්තිමට මොකද කරන්නේ මැතිවරණයක් කිට්ටු වෙද්දී හරියටම නේද අර මේ මොනවද අවුරුද්දට ගිහලා ඇති කරනවා වගේ අපි නේද ඈ සුදුහුණු ගාලා පැච් වහලා ඔක්කොම කරලා නේද අවුරුද්දක් කිට් වෙනකොට ගෙවල් ලෑස්ති කරනවානේ ඒ වගේ නිකන් සුද්ධ වෙලා පෙනුමට එනවා මොකද බලනකොට යටි යට මුකුත් මේ ඇත්තේ නැහැ නේද උඩින් උඩින් පේන ඒවල අන්න ඒ වගේ සූදානම් වෙන චරිත ප්‍රතික්ෂේප කිරීමට අපි ලකලැස්ති වෙන්න ඕනේ. හරි? මෙච්චර ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන මෙච්චර ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන මෙච්චර අපූර්වට නිර්මාණය වෙච්ච රටක සමාජික විදිහට අපි මේ ඉතිහාසයට අගෞරව කරන සහ රටට අගෞරව කරන ජාතියට අගෞරව කරන මිනිසුන්ව පිටුවහල් කරන්න ලෑස්ති වෙන්න ඕනේ. රටින් පිටුවහල් කරන්න ඕනේ. හරිද? ඒ වගේ දේවල් කරන්න වීරත්වයක් ඇති කරගන්න පුළුවන්කම තියෙන හැමෝටම ඒක රාශිය වෙන්න ඕනේ. ඔන්න ඔය මේ මෙච්චර ධර්මයක් තියෙනවා අතහරින්න පුළුවන් ධර්මයක්. පාට අතහරින්න බැයි නා. පක්ෂ අතහරින්න බැයි නා. මොන මල විකාරයක්ද නේද? අනිත් එක පාට පක්ෂ බදාගෙන හිටියත් කමක් නැහැ. හිටියත් කමන්නේ ඒවා උඩ තියෙන ප්‍රතිපත්තියල වෙනස් කරලා නැත්තම්. නේද? ඒ අය කැමති කැමති විදිහට මහා හීන දින විදිහට හැසිරෙනවා. ඒ කියන්නේ අපේ උරුමය රැකගැනීමේ වගකීම කාටද තියෙන්නේ? අපිටයි තියෙන්නේ. අපේ උරුමය රැකගන්න ඕන. දැන් මේ උරුමය රැකගත්තේ නැත්නම් අනාගතයේ මහා ලොකු විනාශයකට මුල. ඒ කියන්නේ ශාසනයේ නාමයෙන් මේ වචනේ දැන් අපිට පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. හරිද? බුද්ධ ශාසනයේ නාමයෙන්. හරි හැමෝම දැනුවත් කරන්න ඕන අපි. හැමෝම දැනුවත් කරන්න ඕනේ මෙදා පාර නම් හරියන්නේ නෑ අපේ අම්මලා දැඩි තීරණයක් ගන්න ඕන හරිද අපි කියන්නේ දැන් ඔය නේද ඕනට වැඩිය දන් කරනකොට තමන්ගේ දරුවෝ එහෙම හරිද මම දැකලා තියෙනවා අම්මලා හරි සැර වෙනවා නේද සැරලා කියනවා හිටපන් කියලා කියනවා නේද හිටපියවකෝ කියලා කියනවා හරිද ඒවා මේ සිංහල වචන ඒවා මේ නරක වචන නෙවෙයි නේද ඒවා නරක වචන නෙවෙයි ඒකින්ද මේවාර තීරණයක් ගන්න ඕනේ මොකද්ද හිටපියව දෙන්නම් තියන්නේ නේද? නේද? එහෙම තීරණයක් ගන්න ඕනේ බලා ගන්නම්ම කියලා මේ සැරේ නේද? මොකද අපි විශ්වාසය තියලා අහිංසක විශ්වාසයක් තියලා මේ රටේ නේද? අපි වෙනුවෙන් ඉන්න නායකයෝ කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා අපි මොකද කරේ? ආ එහෙනම් අනේ අපේ කෙනෙක් ගමේ කෙනෙක් ගමට සේවය කරපු කෙනෙක් කියලා නේද? නේද? එහෙමනේ. එහෙම එහෙම එහෙම හිතලා හැමදාම මොකද කරේ මේ අය ගැන විශ්වාසයක් තියලා අනේ අපේ අප්පෝ කියලා අපි දන්නවනේ ඉතින් හිතවල ඇති වෙන ගිනි අපේ අම්මලාගේ තාත්තලාගේ නේද? අනේ අපේ අප්පෝ නේද කියලා ඉවර වෙලා ඉතින් ලෑස්ති වෙලා ඔක්කොම ටික ලෑස්ති කරලා දුන්නා අපිව බලාගන්න කියලා. අපිව බලාගන්නවා තියා නේද? අපේ කන දේ ගැනවත් හිතන්න නේද? අපිවම හූරා කාලා නේද? ඒ අයගෙම නංගහගෙන ලොකු ලොකු තැන් හදාගෙන නේද? නමින් වැජබෙන්න හදනවා මිසක් අපි ගැන හිතපු කෙනෙක් නැත. එහෙනම් තමන්ගේ අම්මා දුක් විඳිනවා කියලා දරුවෝ හිතන්න ඕනේ. හරිද? තමන්ගේ දරුවෝ දුක් විඳිනවා කියලා අම්මලා හිතන්න ඕනේ. ශාසනය පිරිහෙන හැටි හිතන්න. අපේ හාමුදුරුවරු කොච්චර අසරණ වෙනවද කියලා හිතන්න ඕනේ. හරිද? අපේ ස්වාමීන් වහන්සේලා කොච්චර අසරණ තත්යකටපත් වෙලා ඉන්නවද කියලා හිතන්න ඕනේ. මේ විදිහට හිතලා අපි මේ මේ මේ වතාවේදී ඉන්න අය දැඩි තීරණයක් ගන්න ඕනේ කොතනද ප්‍රතිපත්තිය තියෙන්නේ අන්න ඒ ප්‍රතිපත්තියට කතා කරන්න ප්‍රතිපත්තියට යොමු වෙලා කටයුතු කරන්න සූදානමක් ඇති කරගන්න ඕනේ එහෙම කතිකාවතක් සමාජයේ දැන් යන්න ඕනේ ඉස්සරහට හරි අපේ තාත්තා මේ පැත්තේ හිටියා එහෙනම් මමත් ඒ පැත්තෙම ඉන්න ඕනේ නේද ඒ කියන්නේ පරණ මේ මිය පරලෝකීය තාත්තෙක් ගැන මේ කතා කරන්නේ හරිද අපේ තාත්තලා හිටියම අපි පරම්පරා ගානක් මෙහෙමනේ අපේ පරම්පරාව ඉතින් දන්නේ නැද්ද කියලා අනේ ඒ පරම්පරාව ආයෙකට කියන්නේ මොකද්ද වංශේ කබල් ගන්නවා කියලා නේද ඒ මොකද මේ පරම්පරාව හිටියට වැඩක් නැහැ මේ පරම්ප ඇත්ත ඒ කාලීනව එහෙම එකක් තිබ්බා අතීතයේ තිබ්බා ඒක අපි පිළිගන්න ඕන අතීතයේ හිටිය ප්‍රතිපත්තිකාමී මිනිස්සු නේද ඒකින්ද අපි පරම්පරා ගානක් මොකද කරේ ඒකත් එක්ක ප්‍රතිපත්ති දිනවන්න කටයුතු කරා දැන් මේ ප්‍රතිපත්තිකාමී මිනිස්සු උඩට ගිහිල්ලා ගේම් බොරැල වගේ එකතු වෙලා එහාට මෙහාට පැනලා පැනලා පැනලා පැනලා පැනලා නේද? එකක් උඩින් මොකුත් නැහැ. උඩ මොකුත් නැති තැනකට යට පෙළ ගැහිමකින් වැඩක් වෙන්නේ නැහැ. ඒකින්ද පරම්පරා බන්ධනේ කඩන්න බෑ. නේද? ඒකට දන්න දන්න කෙනාට කියන්න ඕනේ. හරි ඒක ශාසනය වෙනුවෙන් කරන්න ඕනේ. මොකද බුදුහාමුදුරුවෝ මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට අනන්ත අප්‍රමාණ දුකින්දා දුක් විඳලා හදපු ශාසනය ලංකාවේ උරුමයක්. ඒත් මේ ශාසනයට කරන කෙනහිලිකම්. එහෙනම් මේ ශාසනය තුල ඉඳගෙන කිසිම කෙනෙකුට මේ ශාසනය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් තියෙන බව පේන්නේ නැහැ. ඒකින්ද මේ කරන කෙනෙහිලිකමට අපි ගැති වෙනවා නැවත වාරයක් අපි වැරදි පැත්තට හැරුණොත්. එහෙනම් කොච්චර දුර්වල වුණත් කොච්චර හැරමිටියෙන් ගියත් මොනවා වුණත් අපිට තියෙන පුරවැසි ඡන්දයක් කියලා එකක්. නේද හැමෝටම තියෙන්නේ ලංකාවේ ඉන්න මහා ඇමතිවරයාටත් තියෙන එක ඡන්දයයි නේද හොර ඡන්ද ටිකක් දැම්මොත් ඒක වෙනම කතන්දරයක් නේද නමුත් අපිටත් තියෙන්නේ එක ඡන්දයයි ඉතින් එහෙනම් ඒ ඒ තැනේදී අපිට පුළුවන් ලොකු වෙනසක් ඇති කරන බෞද්ධ විදිහට පෙර ගැහෙන අපි බෞද්ධ විදිහට පෙර ගැහෙන්නේ අන් අයට හිංසා කරන්නද නෑ හිංසා පීඩා කරන්න නෙමෙයි නේද අපි බෞද්ධ විදිහට හැමදාමත් කරුණාවෙන් අපි ළඟ ඉන්න මුස්ලිම් කෙනාට අපි ළඟ ඉන්න ද්‍රවිඩ කෙනාට අපි ඕන තරම් සැලකුවද නැද්ද? ඕන තරම් සැලකුවා. නේද? එහෙනම් අපිට අපි තාමත් එවැනි අනුකම්පා සහගත කරුණා සහගත සිතුවිලි අපිට තාමත් තියෙනවද නැද්ද? අපි කවදාකවත් අපිට කාටවත් හිංසා කිරීමේ අවස්ථාවක් තිබුණේ නැහැ. හැබැයි අපි කවදාකවත් නිවට වෙන්නේ නැති වෙන්න ඕනේ. නිවට වෙන්න අවස්ථාවක් නැහැ. හරිද? අනිත් මිනිස්සු අපේ අපේ ඔළුවට අත හොදනවා වගේ තේරෙනවා නම් ඒ කට්ටිය මහා ලොකු බලපලුවන්කාරකම් වගේක් පෙන්වන්න හදනවා කියලා තේරෙනවා නම් අපිව යට කරගෙන ඕන් නැති කැත වැඩ කරන්න හදනවාද කියලා තේරෙනවා නම් අවිහිංසාවෙන්ම උත්තර දෙන්න ඕනේ. ඒකට කියනවා ඍජුව සහ මෘදුව. හරිද? නිවට වීමක් බෞද්ධයා තුල නැහැ. ඒකින්ද ඒ නිවට වීමක් නැහැ කියන්නේ ගහ ගහමු කොටම වරමු කියලා යනවා කියන එක නෙවෙයි ඍජු ප්‍රතිපත්තියක ඉඳගෙන කෙලින් වැඩ කරන ස්වභාවය තියෙනවා. වැඩි දෙනෙක් කියනවා මේ නීති ක්‍රියාත්මක කරන්න බෑ හාමුදුරනේ කවදාකවත් මේ බාහිර ලෝකයෙන් බටහිර ලෝකයෙන් එන සම්බාධක කියලා. බටහිර ලෝකයේ සම්බාධක දාන්නේ ඇයි? අපි අපි ගැති වෙලා ඉන්න හින්දා, ඒ ඒ අයගෙන් යැපෙන හින්දා අපිට අපේ ආර්ථික විද්‍යාඥයෝ කියනවා අපේ පින්වත් මේ අවුරුදු 3ක් ඇතුළත මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන් හරියට වැඩ කරොත් කියලා. ඒ තරම් සම්පත් තියෙනවා අපිට. අපිට කාටවත් පුළුවන් අපිට තියෙන වතුර ටික නවත්තන්න. කාටවත් පුළුවන්ද අපි අපි ඇන්නොත් එහෙම ඉන්නක් පොළවේ හැදෙන එක නවත්තන්න පිටරටයට පුළුවන්ද? බෑ. අපේ අපිට ඛණ්ඩ ටික අපිට හදාගන්න පුළුවන්. අපේ ඇඳුම් ටික අපිට හදාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ওই දෙක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒ දෙක කරන්න පුළුවන් නම් ටික දවසක් ඕනනම් ඔය තියෙන ඔය මෝස්තර එක එක මල විකාර ඇඳුම් ටිකක් නැති ඒව නේද? ඒව නැති වුණනම් ටික දවසක් ඒකට අපේ කාටවත් ප්‍රශ්නයක් නැහැ. හරිද? එච්චරයි නේද පිට රටින් ගෙන්නන අපි වෙන බ්‍රෑන්ඩඩ් බ්‍රෑන්ඩඩ් කියලා තියෙන්නේ මොනවද මොන බ්‍රෑන්ඩඩ්ද නේද ජාතියට බ්‍රෑන්ඩඩ් නැතුව ඇඳුමට බ්‍රෑන්ඩඩ් තිබිලා වැඩක් නෑ නේද එතකොට ඒව ටිකක් නැති වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ අපේ දරුවන්ට ඒවයි කිසි ප්‍රශ්නයක් නෑ අපේ ජාතියට නේද ජාතියට ස්ථාවරයක් තියෙන්න ඕනේ ඉතින් ඒකින්ද මේ රට කාටවත් හොල්ලන්න බැරි වෙන්න හදාගන්න බැරිකමක් නැතිකමක් තියෙනවා තාමත් හැබැයි ඉස්සරහට බැරිම වෙයි අපිට වරායක් නැති වුණොත් අපිට ගුවන් තොටුපළක් නැති වුණොත් එහෙම බැරි වෙනවා. ඉතින් ඒකින්ද බෞද්ධ විදියට අපිට ලොකු දෙයක් කරන්න තියෙනවා. අපේ උරුමය උරුම කරගන්න ඕනේ. අපේ උරුමය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ සඳහා තමන් ඊටාම දැඩි තීරණයක් ගන්න සූදානම් වෙන්න ඕනේ. හරිද? ඒ සඳහා අපි කළ හැකි සියලු මඟ පෙන්වීම සිද්ධ කරනවා හැම දිනෙකටම. ඉතින් ඒකත් මතක තියාගෙන, ශාසනය ආරක්ෂා කරගෙන, ජාතිය ආරක්ෂා කරගෙන, තමනුත් ආරක්ෂා වෙලා තමන්ගේ හිතත් ආරක්ෂා කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.